හොඳයි මෑණිවරුන්ගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 85 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනිම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ මතක් කිරීමක් වශයෙන් මට කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මේ භාවනාවට සම්බන්ධ වෙන පිටිස අරමුණු කරගෙන ඉස්සන්නෝ අනිත් පැත්තෙන් දැන්ට සත්කාර තුනක් එහෙම නැත්නම් පාසුකම් තුනක් සලසලා තිනවා. එකක් තමයි ඒ ඇත්තන්ට මේ කරන භාවනා පිළිබඳව දේශනාවක් ආහන සලසලා දීලා තිනවා. පරියන්කේදී කොහොමද භාවනා මනස්කාරය පවත්න්නේ? සක්මණේදී කොහොමද ඉදින්දා වැඩවලද කොහොමද කියලා ඒක එක සත්කාරයක්. දෙක මේ ඉන්න කාලය තුල නිවාසිකව ඉන්න කාලය තුල මේ ස්ථානයේ වශයෙන් තමන් වශයෙන් වැඩමුළු වශයෙන් ඇවතුම් පැවතුම් ටික කියලා දීලා තියෙනවා. මෙන්න මේ විවස්ථාවක් අර තමයි අපි වැඩ කරන්න කියලා කාලසටහන කනුතාව වැඩ කරන්න කියලා ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි සීල් සමාදන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණා තුන තමයි අපි මේ ධර්ම සාකච්ඡාවට අදාළ වෙලා තියෙන්නේ. නිසා කාට හරි මේ කමටහම් බණ පිළිබඳව නොතේරෙන යමක් පිරිසුදු කරගත යුතුවක් තියෙනවා කරුණා කරලා ඒ මෙන්න මේ ටික මට තේරෙනවා මේ ටික තේරෙන්නේ නැහැ කියලා ඒ විස්තර ඉදිරිපත් කරගන්න මේ අවස්ථාවක් කරගන්න කියලා මම ඉල්ලා හිටිනවා. මේ යම් මේකින් අපි මේ මේ නීති පද්ධතියක් තියෙනවා මේ මේම කාලසටහනක් තියෙනවා කියන එක තේරෙන්නේ නැත්නම් හෝ Tamanට අපහසුකමක් තියෙනවා නම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරලා ඒක සුද්ධ කරගන්න මේක අවස්ථාව මේන් එපිට තව භාවනා කරන කෙනෙක් එක්ක මේව කචුකුචු ගන්න යන්න එපා. කතා කරන්න යන්න එපා. ඒක අපිට කරන අල්ලිම කරදරයක්. මේ වෙලාවේදී කතා කරන්න කියලා ආරාධනාත් කරනවා. ඒකෙන් Taman රකින්න සීලය දන්නේ නැත්නම් කදාකත් රකින්නේ නැහැ. නිසා ශිල්පද පිළිබඳව Tamanට පිරිසුදු කරගත යුතු දතිචුමක් තියෙනවනම් විශේෂයෙන්ම කොහොමද ඒ වාරස කරන්න කියලා, ඇයි ඒ වාරස කරන්න කියලා ඒකත් අපි මේ ධර්ම සාකච්ඡාවට කිට්ටු කරගන්නවා. ඉතින් ඒ පළවෙනියම මම කියුවේ කමඨාන් පිළිබඳ එකේදී අත්දැකීමෙන් කියන්න පුළුවන් ගොඩ දෙනෙක් මේ සාකච්ඡා ධර්ම සාකච්ඡා පුරාවට ස්වාමීන් වහන්සේ ආර භාවනා කරන්න කොහොමද මේ භාවනා කරන්න කොහොමද අරක කොහොමද මේ කොහොමද කියලා ගොඩක් දේවල් ප්‍රශ්න කරනවා මෙහෙන් ඉදිරිපත් කරන එක ගැන නොසලකා. ඉතින් මේ ප්‍රශ්න මම පැත්තකට දානවා. අපි ඉදිරිපත් කරපේක තීරුම් අරගෙන තියෙනවනම් ඒක උත්සාහ කරලා බැරි නම් අපිට පුළුවන් අතට වෙන එකක් කතා කරන්න. ඉතින් ඒකෙදී මේ අර භාවනා කරන්න කොහොමද මේ භාවනා කරන්න කොහොමද කියන ප්‍රශ්න අහන්න එපා. ඒක අපිටම සුළු වේලාවක් තියෙන අපි සීමිත පිරිසක් එකතු වෙලා යන ගමන අපි තේමාවක් ඉදිරිපත් කරන තියෙනවා ඒක දිගේ යන්න. ඒක යන්න බැරිකම විතරක් මෙන්න මේ මේ නිසා මට බෑ ඒ නිසා කොහොමද කරන්න කියලා හුවත් නම් ඒකට අපි අනුකම්පා කටයුතු. එහෙම නැතුව මේ අපි නිසන්වණෙන් ඉදිරිපත් කරපු නැති භාවනා ක්‍රම පිළිබඳව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් හෝ ඒ භාවනා කරලා ඇති වෙන ප්‍රයෝජන මෙහෙවිලා එහෙම නැත්නම් ගුණාගුණ මෙහෙවිලා කියවන වැඩකුත් නැහැ. ඒක අපි ප්‍රතික්ෂේපම කරනවා. ඒ වගේම මේ විවස්ථාව අමාරු නම් ඒක පිළිබඳ කරුණු සිටී කරනාට පස්සේ කාට හරි තමන්ගේ පසු ප්‍රතිඵල වශයෙන් පසු ප්‍රතිචාර වශයෙන් මත කරන්න පුළුවන්. ඒක මේ ඉන්න කාලය තුල තවත් යෝගාවචරයක බනවල කතා කරන්න යන්න එපා. ඒ වගේම ධර්ම සාකච්ඡාවක් හෝ ප්‍රශ්නයක් තව කෙනෙක් කතා කරන්න යන්න එපා. ඒ කතා කරලා යුක්තව ඉන්නවා. අපේ සම්බන්ධීකරණය කරන කරනවා විජි මහත්මයා ඒ වගේම මම හිතනවා මේ කාන්තා පක්ෂ මේ කට්ටිය පිරිම් පක්ෂ මේ පක්ෂ කියලා දැනටවත්පත් කරලා ජනතාවක වහාම්පත් කරන්න ඒ කෙනෙකුට කියනවා මිස එකිනෙකා කතා කරන්න යෑමෙන් අපි අමාරුවෙන් අර උපයාගත්ත නිශ්ශබ්ද භාවයේ තුන්නි භාවයේ කිසිම වගේ තේරුමක් නැති වැඩකින් අන්තිම පහත් තත්ත්වයට වැටෙනවා. ඒ කතා කරලා ආවුනොත් එළවනවා මේ. මොනවාක්වත් කරලා නෙවෙයි නිකම්ම නිකන් තේරුමක් නැති වැඩ. ඒ නිසා කතා කරනවා නම් ධර්ම සාකච්ඡාවට කතා කරන්න. එහෙම නැත්නම් ඒක විසඳන්න පුළුවන් මනුස්සයෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඒක කතා කරලා ඇති වැඩක් නැහැ. ඒවට අපි වල්පල් කියලා කියනවා. එතකොට අනිත් පැත්තට ඒක රිදෙන්න දෙන්නෙක් විතර කණෙන් ඇදලා එළියට දානවා. එතකොට ඔන්න තේරෙනවා. ඉතින් ඒක ඒක කරන්න එපා. අපි බොහොම ගෞරවයෙන් තමයි අටසිල් අඩුම ගානේ රකින්න යෝගාචර පිළිසල් සලකන්නේ. ඒ ගෞරවය හේම රැකෙන්න නම් කාලසටහනට වැඩ කරන්නේ මේ අවස්ථාව දැනගන්න. මානසික කාර්ය පවත්න්නේ කොහොමද? පරියන්කේ සක්මන පිළිබඳව ඒ දේශනය පිළිබඳ ප්‍රශ්න තුන අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු. ඒ වගේම තමයි රකින්න සීලය පිළිබඳ හොඳ තහවුරක් ඇති කරගන්න. එහෙමනම් ඉතින් භාවනා ප්‍රතිඵල නැති නැති වුණත් මෙහෙව දවස් 3-4ක් ගත කරා කියන එකත් ලොකු ආඩම්බරයක් වෙනවා. ඉතින් ඒ ටික මම මතක් කරනවා සාකච්ඡාවට කලින්. මොකද මේ සම්බන්ධ මොනවාට ප්‍රශ්න තියෙනවා අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්න නිසා ඊට අමතරව කලින් ඇවිල්ලා තියෙන කට්ටියගේ පැමිණීමේ සංකේතයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡාව ආරේ පටන් අරගනිමු. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කාට හරි සභාගත කරන්නයි කියලා. ඒකට වෙනම මයික් එකක් හදලා තියලා තියෙනවා. කාට හරි යමක් කියන්න ඕන නම් අපිට පොඩි ඉංගියක් සංඥාවක් කරන්න. එතකොට අපි මේ මයික්‍රොෆෝනේ ළඟට දෙනවා. එතකොට ඒක ක්‍රියා විරහිත කරලා තියෙන්නේ ඒ බොත්තම දෙසරයක් ඉස්සරහට තල්ලු කරනකොට Tamanටම ඒක පොඩක් තට්ටු කරනකොට දැනගන්න පුළුවන් සද්දේ විකාශය වෙනවද කියලා ඊට පස්සේ ඒකට කතා කරන්න. එතකොට මේ මේ අටවලා තියෙන තාලයට වගේ තිබුණොත් තමයි කටහඬ එන්නේ. ඒක පැත්තකට කරලා හෝ වෙන කෝණයක තියලා කතා කරුවොත් අනික අයට ඇහෙන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. සමහර වෙලකට කැමති නෑ. එimhe මයික්‍රොෆෝන් එකට කතා කරන්න වීම ගැන නමුත් අර වාර්තාගත වීම හොඳට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නොකළොත් ඒ නිසා අපි වැඩමුළුවට සම්බන්ධ නොවෙන්නේ නමුත් වාර්තාගත වෙච්ච වාහන විශාල ජනතාවක් වෙනුවෙන් ඉල්ලා හිටිනවා. ඒ කියන්නේ මක් තියෙනවා කරුණාකරලා මේ මයික් එකට කතා කරන්නයි කියලා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම රජී මහත්මයාගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා. අවස්ථරය අපේ හැමතුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි ආනාපාන සති භාවනාව මම ආශ්වාස හා ප්‍රශ්වාස දැනුනි ආශ්වාස දිග තීත සුළං පාරක් යයි දැනුනි එහි නාසය ඇතුළ පැත්තෙන් දැනුනි සමහර විට කෙටි හෝ දිගයි යයි තේරුණා ප්‍රශ්වාසය එළියට යන සුළං පාරක් යයි තේරුණා වරණ ඇතුළේ සීතල නැත ප්‍රශ්වාස නාසයේ එළිය පැත්තේ දැනුනි ආශ්වාස හා ප්‍රශ්වාස ගැන සිත පිහිටුවමි සිත කීපාරක් පිට ගියේය. එහෙත් ආපහු මතක් වෙනකොට හුස්ම රැල්ලට සිත පිහිටුවමි. ආශ්වාස හා ප්‍රශ්වාස අඩු වෙන බව තේරුණා. එතකොට මට දත්වල හා කටපැත්තේ ভাইබ්‍රේෂන් එක තේරුණා. ඒකට සිත පිහිටුවා ভাইබ්‍රේෂන් එකක් අඩු හා වැඩි වෙන බව තේරුණා. ස්වාමින් වහන්සේට ඉක්මනින්ම නිවන් සුව ලැබේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාකරේ අනුකම්පාවෙන් මම කරන විදිහ හද්ද හා ඉදිරි පියවර ගැන උපදෙස් දෙන්න. කී යන්ට කාට හරි වගේ වාඩි වෙච්ච වෙලාවක ආනපාන වගේ මූල කර්මස්ථානයක් ඉදිරින් තියාගන්න පුළුවන් වුණොත් ඒක දිගින් දිගටම අඛණ්ඩව අවිච්ඡින්නව දිගට බලන්න පුළුවන් නම් ඒක වෙනස් වීම ටික බලන්න තමයි ඇත්තටම අපි මූලිකවම යොදවන්නේ ඒ වෙනස් වීම බලනවයි කියලා කියන්නේ අපේ හිත නිත්‍ය සංඥාවෙන් බැලුවොත් හැම වෙනස් වීමකටම තැලෙනවා තැවෙනවා ඇයි මෙහෙම වුනේ කියලා නගලනවා නමුත් අනිච්ච සංඥාවෙන් බැලුවොත් මේවා වෙනස් වෙන එකක් වෙනස් වෙන එක තමයි මේකේ ස්වභාවය කියලා. ඒ හැම වෙනස් වීමක් වෙනකොට තාම තමන් ආනාපානයේ ඉන්න බව තේරෙයි. ඉස්සරහට යනකොට මේ කියන විදිහට ভাইබ්‍රේෂන් එක කියන්නේ කම්පන දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට බලන්න ඒක ආනාපානෙන් පිට ගිහිල්ලා හිත පිට යෑමේ ලකුණද නැත්නම් ආනාපානයේ ඇතුළෙම ආනපනේ විස්තර පෙනීමේ ලකුණත් කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නම් අර පටන් ගත්ත වෙලාවේ ඉඳලා තියෙන සතිය අඛණ්ඩව බාධා විරහිතව යනවනම් Tamanට තේරුම් ගන්න පුළුවන්. තාම ඉන්නේ පනවගත්තලද ආනාපානපද නැද්ද කියලා. කෙසේ නමුත් මේ සිදුවෙන හැම විපරිණාමයකටම වෙනස් වීමකටම සාදර වෙන්නේ හොඳ දක්ෂ පිංගති යෝගාවචර විතරයි. අනිත් හැම කෙනාම වෙන හැම එකක් එක්කම රණ්ඩු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක කරනවා. එහෙම නැත්නම් හිත නරක කරගන්නවා. ඉතින් ඒක නොකරණ්ඩයි පණිවිඩ දෙන්නයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ භාවනා කරන යනකොට ඒ ආස්වාස් ප්‍රසවාසය එක දිගට බලන යනකොට විවිධ වෙනස්කම් සිදු වෙන්න ඉඩ තියෙනවා. අනිත්‍ය සංඥාවෙන් ඒක බලන්න. බලලා වෙච්ච හැටිය මේ විදිහට වාර්තා කරනවා නම් තවන්නම තේරෙයි. මේක සතියමත් නෙවෙයි සතියේ මනා පිහිටීමක් මෙතන වාර්තා වෙනවා. සතිය පිහිටීමක් සතිය සති මාත්‍රාව නෙවෙයි. ඇති කරගත්ත සතිය දිගට පැවතීමක්. ඒක හොඳ ලකුණක් විශේෂයෙන්ම ආරම්භයේදී. ඒ නිසා මේ වර්තාව හොඳයි කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම දෙස බලා සිටන විට හොඳින් සිත එකඟ වේ. සමහර විට හුස්ම සියුම් වී යන විට මම දැන් මෙතන ලෙස සිත පිටවමි. නමුත් එවිට නිතරම යම් රූපයක් හා වෙනත් සිතුවිල්ලක් අරමුණු වේ. එවිට මම දැන් මෙතන ලෙස වාක්‍ය කියමි. සමහර විට නැවත හුස්ම අරමුණු වුවද මම දැන් මෙතන ලෙසම සිත පවත්වමි. නමුත් පෙර කී පරිදි මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට අනෙක් අරමුණු සිතට එන ප්‍රමාණය වැඩිය. මෙලෙස භාවනා අරමුණු වෙනස් කිරීම සිත එකඟ වීමට බාධාවක් යයි සිතේ. සිතට එන අරමුණු සිතවිලි දෙස බලා සිටීම එක් අරමුණක් වරාණතිනි හුස්ම දෙස බලා සිටනවට වඩා අපහසුය. මම දැන් මෙතන ලෙස සිත පැවැත්වීම සිත් ගන්නා සුළු දෙයකි. ඉන් සිතේ පහළවන සිතවිලි වල විවිධත්වය බලා සිටීමට කැමැත්තෙමි. නමුත් එයත් සමග සිහිය එක දිගට පවත්වා ගැනීම අසීරුය. මේ පිළිබඳව ඔබ වහන්සේ අදහස ගෞරවපූර්වක අපේක්ෂා කරමි. මේකේ උත්සාහ කරන චිත්‍රය අඳින්න බැලෙන නැත්තම් බලන්න පුළුවන් පැතිකඩ තුනක් ගැන නමුත් අවසානට ඉස්සල වාක්‍ය කියන කොයි එකෙත් වගේ හිත පවත්තන්න අමාරුයි. ඉතින් එකක් කියනවා හිත පිට යන ශබ්ද වේදනා හිතිලි වගේ දේවල් අනිත් එක කියනවා ආනාපානෙ තව එකක් කියනවා මම දැන් මෙතන ඉන්නවා කියන මේ අරමුණ. ඉතින් මේක විස්තර කිරීම සඳහා ගැටලු ඇති කිරීම සඳහා සැකදුරු කිරීම සඳහා උදාහරණයක් වශයෙන් කිව්වොත් පිටිසර බඩ ඇදිච්ච මිනිසෙක් මුහුදු වෙරළකට ගියාම ඒ මුහුදු වෙරළේ අශිරිය වළනකොට එයාට මුහුදු වෙරළේ රැළ බින්දෙන හැටි එකක් පස්සේ එකක් රැළවිලා රැළ බින්දෙන හැටි ගණන් කර කර බලන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මුදෙනෙක් මුහුදු වෙරළට ගියාම කරන්නේ. ඒ වගේම ඕන සිටිජේ දිහා බලන්නත් පුළුවන්. සිටිජේ මොනවාක්වත් වෙනසක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් එක විදිහමයි තියෙන්නේ. ඉතින් මේ දෙකම මුහුදු වෙරළට ගියාම බලන්න පුළුවන් දෙයක්. ඒ වගේ තමයි භාවනා කරන කෙනාට ඕන නම් පිම්බීම හැකිලිම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කියන රැල්ල බලන්න පුළුවන් ඒක රැල්ල බින්දනවා. මම දැන් මෙතන කියලා කියන්නේ ඒකෙම ඒ චිත්‍රෙම තව පැත්තක් තමයි සිටි ජීවය. ඉතින් මේ දෙකෙන් කොයි එක හිටියත් සතිය පිටවල තියෙන්නේ. එහෙම ඉඳදී සමහරට හිතවිලියට පයින්නවා, වේදනාවට පයින්නවා. ඒක ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච නැති ආගන්තුක හිතවිලි, ආගන්තුක දේවල්. ඉතින් ඒව බලවත් නම් අපි මේ හිත හිතපන් කියවට අනපන හිතේ හිටින්නේ නැහැ. මම දැන් මෙතනක හිටින්නේ හිත පිට යනවා. නමුත් ඒ ගියාට පස්සේ ආපහු ගෙනල්ලා මම හිත පිහිටවන්නේ මේ මම දැන් මෙතන කියන එකේද ආනපානද කියන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේ ලියන්නට දිගට බලපාලා තියෙනවා. ඒකයි මේ පැතිකඩ තුනකට බෙදලා බලන්නේ. ඒ නිසා මතක තියාගෙන ඉන්න භාවනා කරන කෙනාගේ සතිය පිහිටවන්න විශාල චිත්‍රයකට ගන්නේ. මම දැන් මෙතන ඒ චිත්‍රය ඇතුළෙම තියෙන එකක් තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙඩිචීන ලෑල්ලක ලොකු ලෑල්ලේ රවුම් ඇඳලා ඇඳලා ඇඳලා මැද බුල්සයි එක තියෙනවා. ඉතින් ලෑල්ලට වෙඩිචිබ්බත් එල්ලේ හොඳයි. ඒ හරියටම මැද තියෙන තිතට වෙඩිචිනවනම් උත්කෘෂ්ටයි. ඒ වගේ තමයි මම දැන් මෙතන ඉන්න හැම වෙලාවෙම සතිය තියෙනවා. ඒකේ විශේෂාංගයක් තමයි කලපැමිනීමක් තමයි මුදුන්පත් වීමක් තමයි ආස්වාස් ප්‍රසවාසී. මේ දෙක අතර යෝගාවචරය තුළ සැකයක් ඇතිදෝ එහෙම සැකයක් තියෙන එක නැති කිරීම සඳහා මම මේ කතා කරන්නේ. ඒ නිසා මොන ක්‍රමයෙන් හරි මම දැන් මෙතන ඉන්නවනම් ඇති. ඒක හොඳයි ඊයේ. ඒක ඇතුළත ආනපාන පේනවා හොඳයි වඩා හොඳයි කියන පුළුවන්. ඒ දෙකෙන් කොයි එකද උනත් කමන්නේ. ඒත් එක්ක මේ ආගන්තුක පැමිණ හිතවිලි වේදනා සද්ද බලකන්න බෑ. නමුත් පුළුවන් තරම් ඒවා ඉවර වෙච්ච ගමන් ආයෙත් මේ දෙකෙන් එකක මම දැන් මෙතන කියන තැන හෝ ආනාපානෙ පවත්තන්න උත්සාහ කරන්න කියන එකයි කියන්නේ මම දන්නේ මම මේ කියන්න උත්සාහ කරන දේ මේ ලියුම් කරුට මේ ප්‍රශ්න කරු තේරෙනවද කියලා. ඒ නිසා මෙතන තුනක් ගන්න එපා. හිත පායිලට යෑම සහ සතිය පිහිටවීම. සතිය පිහිටුනොට මම දැන් මෙතන කියලා සතිය පිහිටුවත් ආනාපානෙ කියලා පිහිටෙව්වත් දෙකම එකයි. ආනාපානෙ පිහිටන එක වඩා හොඳයි. ඒව නැත්තම් අඩු ගානේ මම දැන් මෙතන එක හෝ පිහිටවන්න කියන එක තමයි කියන්න දෙන කාරණාව. ගත්තර ස්වාමීන් වහන්සේ වහන්සේ නිතර සඳහන් කරන ණය විපස්සනා යන්නේ අදහස් කරනවෙන් පහදා දෙන්න. වහන්සේට යෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. ණය විකසනාව කියන එකට සමාන වචනයක් තමයි තර්කය. එහෙම නැත්නම් මේ අනුමාන ඥාන. අනුමානේ හෝ ණය විපස්සනා හෝ තර්කයේ කිසිම තැනක ප්‍රත්‍යක්ෂයක් නැහැ. තියෙන දැනුම අරෙහිමින් යුතුව ගැළපීමක් විතරයි තියෙන චින්තාමයමයි. ඉතින් ඒකට කියනවා ඔය නම් තුන හතරම චින්තාමය ප්‍රඥා, අනුමාන ප්‍රඥා, ණය විපස්සනා, තර්ක ඥාන. ඉතින් මේ ඔක්කොම දහස් කරන්නේ පොතේ දැනුම තමයි. චින්තාමයයි ඒක ගලපන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂත් එක ප්‍රත්‍යක්ෂ කියන්නේ අතකා බැලිය හැක්කක්. අත්විඳගත හැක්කක් මේ අනුමාන ඥාන ඔක්කොම චින්තාමේ හිතේ හටගත් දේවල්. ඒව ඥාන මට්ටම් දෙකක්. ඒක නිසා අනුමාන ඥාන කියන්නේ ණය විපස්සනාව කියලා කියන්නේ තර්ක ඥාන කියලා කියන්නේ එකයි කියලා හිතන එක හිතා ගන්න එක තමයි කරන්නේ. ගත්තර ස්වාමීන් වහන්සේ භාවනාව පුරුදු වී සිටි කෙනාට මරණ මොහොතේදී සිත සමාධිගත කර ගැනීමට හැකි වනු ඇතයි මා ආසා ඇත. එවැනි අවස්ථාවකදී චුතිසිත ඊළඟ උප්පත්තිය තීරණය කරන කරුණු වලට හිත සමාධිගත වූ ඔබගේ බලාපාණය කෙසේද? ඒ වගේම විදර්ශනාව වඩන්න පුරුදු වී ඇත්තාගේ මරණ මොහොත ඊළඟ උප්පත්තිය සැකසීම සඳහා කෙසේ බලපායිද? සමත භාවනාවෙන් සිත සමාධිගත කරනවා හා සමානද විදර්ශනාව පමණක් වඩන්න පුරුදු පුද්ගලයා. ඊළඟ භවයේ තීරණය වීමට මේ දෙක වෙනත් විදිහට බලපායිද? මේ පහදා දෙන ලෙස බගයපත් වෙලා සිටීමේ ඔබවහන්සේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අපි මේකේ මේ සමත විපස්සනා කියනක පොඩක් පැත්තක තියන්න ප්‍රායෝගිකව මේකට ළඟා වීමට බලන්න ප්‍රස්වාසී ඉවර වෙලා අන්තිමටම දැකලා ඒ පිහිටවපු සතිය ඊගාවට එන ආස්වාසිය දකින්න කොච්චර උදව් කරනවද කියලා. එච්චර තමයි මරණ මොහොතේ සිද්ධ වෙන්නේ. හුස්ම ගෙවෙනකොට ඉවර වෙනකම බලන්න. බලනකොට හොඳට එළඹිලා පෙළඹිලා ගෙවෙමින් පවතින ප්‍රස්වාසය දිහා බලනකොට යම් සතියක් යම් මෙලබීමක් යම් පෙළබීමක් මානසිකාරයක් තියෙනවනේ ඒක කොච්චරක් ඊගාට මතුවෙන ආශ්වාසයට බලපානවද ඊටසේ ආශ්වාසයේ අන්තිමට යනකොට ඒ මතුවෙන සතිය මේ ඉස්සරහට යන ප්‍රශ්වාසයට කොච්චර බලපානවද කියන එක බලන්න ඕක පාඩම පුළුවන් නම් ඊගා පාඩම කියලා දෙන්න පුළුවන් එහෙම නැතු මේ කල හැකි දේ පැත්තක තියෙන මේ මරණ මොහොතේ කරන්න හදන දේවල් කතා කරන්න හදනවා කියලා කියන්නේ වෙලේදී උලවත් දිනන්න බැරි එක අහන ඔලිම්පික් ගහන්නේ කොහොමද කියලා ඔලිම්පික් දිනන්න නැතිව ඔලිම්පික් යන තේරුණත් ලොකු දෙයක්. ඒ නිසා මේ කරන්න පුළුවන් හරිය කරන්න දේශිතේ දේශී කියලා මම කියන්නේ මම කියන්නේ විස්තර කරන්න මට ලේසි. ප්‍රසවාසී ඉවරනකොට අන්තිමට වෙනකම් බලනින්න. එහෙම බලන ඉන්න කෙනාට ඊගාට ලාවට මතුවෙන ආශ්වාසය දැක ගන්න කොයිතරම් උදව්වක් වෙනවද? එසේ ආශ්වාසය ඉවර වෙනකම්ම බලන්න. එතකොට මේ එළඹිච්ච ශරීරය හිත එළඹිච්ච සතිය වෙයි. ඊගාට පතින ප්‍රසවාසය බලන්න කොච්චරද කියන එක තමයි මේ ජීවිතය වල ඊ ජීවිතය අල්ලනවා කියන එක. ඒ නිසා මේක උත්සාහ කරලා මට මේ දවස් දෙක තුන ඇතුළත කට උත්තරයක් දුන්නොත් ඊට සාපේක්ෂව ණය විපස්සනාවෙන් අනුමාන ක්‍රමයෙන් තර්ක ක්‍රමයෙන් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මරණය ඉවරලා ඊගා ජීවිතේ මේ මේ උප්පත්තිය ඇති වෙන්නේ කොහොමද කියන එක අනුමාන ක්‍රමයට හිතා ගන්න පුළුවන්. ගත්තර ස්වාමින් වහන්සේ සමතහා විදර්ශනා භාවනා දෙකෙන් විදර්ශනාව පමණක් මාර්ගඵල ලබා ගැනීමට ප්‍රමාණවත් බව අසා තිබේ. නමුත් ඒ වාගේම අසා ඇත්තේ සමත භාවනාවෙන් සමාධිගත වීමට හැකියාව ඇති අයට විදර්ශනාව වැඩෙන්න වඩන්න ලේසි බවය. ඔබ වහන්සේ මේ පැහැදිලි කළොත් ධාමනවි ඔබට නිවන් සුව අත් වේවා. ඉතින් කොයි මොණ්ඩ කොණ්ඩ මොහොතයක් දාලා කොණ්ඩේ තියෙන්නේ බෑ. ඒ කොණ්ඩ මොහොත ඕන විදිහට දාතයි. ඒ නිසා මතක තියාගන්න සමථ විපස්සනා දෙකටම අවශ්‍ය කරන්නේ සතිය සතිය තියෙනවනම් සතිය වේපුල්ල නම් සතිපට්ඨානම් පිහිටලා නම් සමත විපස්සනා දෙකම කරතයි. ඒ නිසා ඒකට යන්න ඉස්සෙල්ලා බලන්න මේ සමත විපස්සනා දෙකටම අදාළ කරන්නා වූ මූලික ශක්තියකට කියනවා ආසන්න කාරණාව කියලා. නැත්නම් හේතු ධර්මය කියලා. හොඳට සත්‍යමත් වෙන්න. එතකොට කොණ්ඩේ තියෙන මනුස්සයල දෑතර බැඳ හැකි ඕන විදියක් කරත හැකි. ඒ නිසා මේ කොණ්ඩ මොහොතර ගැන පස්සේ කියලා දෙන්නම්. පුළුවන් තරම් සතිය වඩන්න. සතිය වඩනකොට සතිය විසින් ওই ප්‍රශ්න උත්තර දෙනවා. ඒ වගේම निराවුල්ව Tamanට කර්මානුරූපව යායුතු පාරක් පෙන්ලා දෙනවා. සත්‍ය පිළිබඳව කිසිම විපස්සන වෙනසක් නැහැ සමතේද විපස්සනාද කියලා. හරීම ලේසි. ඒ නිසා මේ තාම ලේසි ප්‍රශ්නේ සංකෘතයක් වඩපත් කරගන්න එපා. පත් කරගත්තොත් වෙන්නේ මේ සරල සතිය පැවැත්වීමවත් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ වැඩමුළුවක් හඳුන්ලා දෙන්නේ පළවෙනි වාක්‍යෙම කියන්නේ අපි මේ සතිපට්ඨානයයි කරන්න හදන්නේ සතිය පිහිටීම. අතුරු බල තමයි ඒකේ හම්බ වෙන විපස්සනා සහ සමතේ. ඒ නිසා මූලික අමුද්‍රව්‍ය ටික අඩුම කැඩුම ටික සකස් කර ගැනීමේ අභිලාෂයෙන් තමයි මතක් කරන්නේ හැම චිත්තක්ෂණයකම පුළුවන් තරම් සත්‍යමත් වෙන්න. එතකොට ওই ප්‍රශ්නට උත්තර වගේම ප්‍රශ්නට අවශ්‍ය තාලෙට දිගහැරලා යන එක සිද්ධ වෙන නිසා සතිය ඉක්මන් කර ඉස්සර කරගෙන යන්නේ. ඒතකොට ප්‍රශ්න ගොඩක් එනවා අඩු. ගරු ස්වාමීන් වහන්සේ යෝගියෙකුට හෙතෙම සමාධියකට පැමිණ ඇද්දයි දැනගන්නේ කෙසේදයි කියා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි ඇත්තටම එහෙම ගිවිසුමක් කාටවත් නැහැ. අපි උත්සාහ කරන්නේ සතිය හඳුලා දීලා සතිය එළඹුණාද නැද්ද කියන එක විතරයි. ඊට පස්සේ සමාධිය ලැබුණාද, විපස්සනා ලැබුණාද, ධානය ලැබුණාද, විපස්සනා ඥාන ලැබුණාද, මාර්ගඵල ලැබුණාද කියන එක අපි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ එහෙම ලබා ගන්නත්. හොඳයි. අද වෙනලා දෙන්න හදන මේ සතිය වඩන්නේ සතිය වැඩුවට පස්සේ යාට ඒ යන පාරේ Tamandama තේරෙයි. එහෙම නැත්නම් මේ විශේෂයක් වෙච්ච බව තේරෙයි. ඒකට මේ නම මේ ලේබල් එක ගැහුවත් එකයි නැත්ත් එකයි. ඒ නිසා මේ සතිය වඩන කෙනාට මේ සංකෘතය ඉන්නේ නැහැ. කොහොමද මම මේ මෙතෙන්ට මේ සමාධිය වැඩුවද විපස්සනා වැඩද කියලා නංවනම් පිළිබඳ තියෙන ආශාව සතිය වඩන කෙනාට කරන්නත් බෑ. සතියෙන් කරන්නේ නංවනම් පැත්තක තියලා ලේබල් පැත්තක තියලා එළඹිච්ච හැම වෙලාවෙම සතියින් ඉන්න එකයි. ඒ නිසා මේක මේ මේ විදිහට මේ මේක සමතේද විපස්සනාද කොයි එකද කරන්න වගේ කියන එක සතියට කරන කෙනෙහිල්ලක් වගේ මට තේරෙනවා. සතියට කරන අනදරයක් වගේ මට පේනවා. මූලික උපදේශ ඉක්මවා යාමක් විදිහට මට පේනවා. ඉතින් ඒ නිසා ඉක්මොර යන්න දෙන්නේ නැතුව කළ හැකි කළ යුතු මූලික දේ කරන්න. එතකොට සහතිකයක් දෙන්න පුළුවන්. ඔය අහන ප්‍රශ්න වලට ගොනුව යොමුව යකේම දිගෑරෙන එක සිද්ධ වෙයි. ඒ නිසා සතියට මුල් තැන දීගෙන යන්න. නමෝ බුද්ධාය ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සමාධිය ඇති වූ බව දැනගන්නේ දැනෙන්නේ කෙසේද යන්න පහදා දෙන මැනවි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිවුන් සහෝදරයෝ වගේ තමයි ප්‍රශ්න තුනම. එකමයි යහන්නේ මට කියන්න සක්මන් භාවනාවේදී සතිය ඇති වෙච්ච හැටි කොහොමද කියලා දැනගන්න කැමති නම් හෝ දැනගෙන තියෙනවා නම් හෝ අත්දකලා තියෙනවා නම් ඒක සමාධිය උත්තර දෙයි. ඒ නිසා සක්මන් කරනකොට සතිය පිහිටවන්නේ කොහොමද කියලා මෙනෙහි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ මූලික දේ වෙන්නේ. එතකොට ওই ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා මේ ටික අනිතක සතිය පිහිටීම පිළිබඳ දාන්නේ නැතුව ඔය වට යන්න හදනවා කියලා කියන්නේ සතියට කෙනෙකමක් අනදරයක් ඉක්මවා යෑමක්. එහෙමනම් සතිය පිහිටව ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ ඉස්සර පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ අහු ප්‍රශ්න තුනේම ප්‍රශ්න කරුවන්ට මතක් කරන්න තියෙන්නේ මේ වැඩමුළුවේ උපදේශා මාලාවේ පළවෙනි වාක්‍ය නැවත සිහිපත් කරන්න. අපි මේ කරන්න හදන සතිය පිටවන්න කරන වැඩක්. කොහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් සබහාව සමාධිය දිහාට ප්‍රඥාව දිහාට ඇදගෙන යන්න මම ඉඩ තියන්නේ නැහැ. මම නැවතත් ගෙනල්ලා සතියම නතර කරනවා. ඒ නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුවත් මම කරන්නේ මූලිකම උපදේශය මතක් කරලා දෙන එක විතරයි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ආහාර ප්‍රත්‍යවික්ෂාව තරම් වැදගත් වන්නේ ඇයිදයි පහදා දෙන මෙන් කාර්නික ඉල්ලමි. නිර්වාණ සරණයි. භාවනා වැඩමුළුවේදී අපිට එච්චරම ඒක වැරදගත් වෙන්නේ නැහැ. කාට හරි මේ ප්‍රෙෂර් එක තියෙනවා නම් ජීවැඩියාව තියෙනවා නම් ඒක නැති කර ගැනීම අවශ්‍යතාවය යට කොච්චර තියෙනවද? ඒකට උත්තරේ තියෙන්නේ ආහාර ප්‍රතිවේක්ෂාවේ. තරබාරුකම තියෙනවා නම් ඒකට උත්තර තියෙන්නේ ප්‍රතිවේක්ෂාවේ. ශරීරයට වද දීමෙන් ඇති වෙන මේ ආහාර නොගැනීමෙන් ඇති වෙන කරදරයක් තියෙනවා නම් ඒකටත් උත්තර තියෙන ප්‍රතිවේක්ෂා නිසා දල වශයෙන් කීත හැකි කායික සෞඛ්‍ය සඳහා අනිවාර්යයෙන්ම මුඛ තම තමන් කියන්නේ කවුද තමන් කන දේ. ඒක මතක් කර දීම තමයි ප්‍රතිවේක්ෂාවෙන් කරන්නේ. අපි කීහියත්තන් වෙනුවෙන් එච්චර මේක එලවන්න යන්නේ නැහැ. පැවිද්දන් නම් ඒක ਸਰවචනාංශ පැහැදිලිවම මේ ප්‍රතිසන්නිසිත සීලය කියලා වෙනම සීලයක් මතක් කරලා දීලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ආහාරය තමන්ගේ ශරීර සෞඛ්‍යයට තව කරගති නියෝජනය කරන ආසන්නම කාරණාව කියලා හිතාගත්තට කමක් නැහැ. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී එක් දිශාවකට ගමන් කර නැවත අනෙක් දිශාවට ගමන් කරන්නට පෙර නැවතී දිශාව වෙනස් කළ යුතුද? එෙහිදී අනුගමනය කළ යුතු පියවර අනුකම්පා කර පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබවහන්සේ අප වෙනුවෙන් මේ කරන්නා වූ සේවය නිසාම මේ අත්බැවිදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සසර කෙලවර කරන්න සීක්වා මේක ඇත්තටම සක්මන පිළිබඳ මූලික උපදේශමාලාවේ තියෙනවා. ඒක ඉසි නමුත් විස්තර කිරීමක් කරනවා නම් තමන් සක්මන මම පෙත කියලාවරට යනකොට තමන් තේරුම් ගන්න ඕනේ දැන් මෙතන කියලා මම නතර වෙනවයි කියලා. ඒ නතර වෙන වෙලාවේදී අසීයෙන් හිටියොත් ලෑස්තිලා ගියේ නැත්නම් ගොඩාක් වෙලාට රූප බලන්න හිතෙනවා, ශබ්ද අහන්න හිතෙනවා, ගන්ධ රස වලට හිත කැඩලා යනවා වැඩි. ඒක නිසා නතර වෙන්න කිට් වෙනකොට ඔබ දැනගන්න ඕනේ මෙතනදී මගේ හිත තති කැඩෙනවා වැඩි. ඒ නිසාම දැඩි කරගත්ත ග්‍රහණයකින් සතිය අල්ලගන්න කෙලවරට ගිහිල්ලා නතර වෙන්නයි කියලා කියනවා හිත පිට යනවා වැඩි කෙනෙකුගේ තියනවනම් නතර වෙලා වම දකුණ මෙනෙහි කර කරපු එකනා මෙනෙහි කිරීම වශයෙන් ඉන්නවා නැත්නම් හිටගෙන ඉන්නවා කියන එක සිටිනවා කියන එක මෙනෙහි කරන්න කියනවා. එතකොට තමයි තේරෙනවා නම් අර කරගෙන ගිය වැඩ පිළිවෙල බාධා නැතුව සතිය සගමන් කරන එකනගේ සතිය වමේ දකුණ තිබුණ සතිය ඉෂ්ටකට ඉන්න ඉරියව්වට යනකම් කැඩුනේ නැහැ කියලා ඉඳගෙන ඉන්න ඉරියව් ඉඳගෙන හැරෙනවා හැරෙනවා කියලා සම්පූර්ණ අංශක 308ක් අපතර කරකිලා බලන්න කියනවා ආයසරයක් අර සක්මන් කරනකොට තිබුණ සතිය කැඩෙන්නේ නැතුව නඩත්තු කර ගන්න පුළුවන්ද පුළුවන් නම් සක්මන පටන් ගන්නවා. හැල හැප්පිලා තියෙනවනම් හැරිලා තාය නතර වෙලා ඉන්නවා කියන එක හිතගෙන ඉන්නවා කියන එක මෙනෙහි කරලා සක්මන්ට යන්න කියනවා. ඒ ඒ උපසත් විශේෂ සත්කාරය කරන්නේ එහෙම නොකොලොත් හැරෙන වෙලාවේදී වැඩියෙන් හිත පිට යන්න ඉඩ තියෙන නිසා ඒක හරියට කියනවා නම් පාරක වාහනයක් අරගෙන යන කෙනෙක් ඒ පාරෙන් අතුරු පාරකට හරවන්න යනකොට ඉස්සරහින් පස්සෙන් එන වාහන වලට සංඥා කරන්න ඕන. වාහනේ වේගය අඩු කරන්න ඕනේ. ඒක ලෙලා අනිත් පැත්තේ එන වාහනේ තමයි යන්න හදන පැත්තෙන් ඉස්සරහට වාහන එනවාද කියලා අර වේගය අඩු කරලා මාර්ග නීති අනුවණේ කෙරුවේ නැත්තම් සම්දිස්ථාන වල අනතුරු වැඩි. අනේ නිසා සක්මණේ හැරෙන වෙලාවදී මේ උපදේශ ටික විශේෂ කරලා මතක් කරගන්න කියනවා. ගරුතර ස්වාමින් වහන්සේ වහන්සේ පැවිදි වීමට පෙර අද්දුට දෙයක් මම අසා ඇත්තෙමි. වහන්සේ මහපාරේ ඇවිදීම සක්මන් භාවනාව බවට හරවාගත් අවස්ථාවක ඔබ ඔබට වරන් ඇතුලේ out of body experience වරන් ඇතුලේ ශරීරේ ශරීරයෙන් ඈත්ව ඉහළ සිට ශරීරය බලා සිටින්නාක් තේ දුටු බව අසා ඇත. ඒ සිද්ධිය තවදුරටත් විස්තර කළ හැකි නම් ඉතා සතුටු වෙමි. ඉන් අපිට ගත හැකි encouragement වරන් ඇතුලේ අවබෝධය උත්සාහයට දිරිය ආදිය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. බ්‍රහ්මාමා නිවන් සූපතමි. මේ වගේ වෙයිද මම කියන්නේ මේ මේ ලියන එකනාගේ තොරතුරු අද්දකී මොනවත් දෙන්නේ නැතුව මගේ මේ ඉල්ල නිසා මොනවත් දෙන්නේ නැහැ. මේ මේ ඇවිල්ලා උපදේශ අහලා තමන් භාවනා කරලා මට අඩු ගන්න මෙහෙමවත් කරන්න පුළුවන් කියන තොරතුරු මොකුත් නැතුව මේ පැත්තෙමයි ඇවිල්ලාට කොච්චර හරි. ඒකකට දෙන්නෙම නැහැ. ප්‍රශ්න සාකච්ඡා කරන්නවත් නැහැ. ඒ නිසා මට ආසයි අහගෙන ඉන්න දැක ගන්න මේ උපදේශ ඇහුණද ක්‍රියාවත් කරාද ඒසර මට මොනවද ලැබුණ අත්දැකීම කියලා කියනවා මට හිතනවා තල්ලුවක් දෙන්න ඕනේ මොනවක් කර නැතුව අද්දක බඳගෙන ස්වාමීන් වහන්සේ තවත් මට නැලවිලි කවියක් කියන්නකෝ තවත් මට කතන්දරයක් කියන්නකෝ කියන්න ගියාම මම දන්නවා ඒ එච්චර උනන්දු කරයිසු කෙනෙක් නෙවෙයි මා උනන්දු කරවන්න දන්නේ නැත්නම් මම කවුරුවත් උනන්දු කරවන්නේ නැහැ ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙම නැහැ නිර්වන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. මේ මා සහභාගී වන ප්‍රථම නිවාසික වැඩසටහනයි. පළපුරුදු මධිකම නිසා එක දිගට පැයක් පරයන්කේ සක්මන් භාවනාවේ යෙදීම ඉතා අසීරුය. පරයන්කේදී ඇතැම් විට වේදනාව නිසා ඉරියව්ව මාරු කිරීම වරින් වර සිදු කිරීමට සිදු වේ. ඇතැම් විට පැය අතරතුර පරයන්ක හා සක්මන් භාවනාව වරින් වර සිදු කරයි. මෙලෙස ඉරියව් වෙනස් කිරීම සහ පැයකට අඩු කාලයක් වරාන් ඇතුළේ අඩි 30ක් පරයන්කේ හා සක්මන මාරු කිරීම ආධුනික කාලය තුළ නොකළ යුතුද? මේ භාවනාව ප්‍රගුණ කිරීමට බාධාවත්ද? ශරීරයේ අපහසුතාවක් කෙසේ හෝ විදතරා සම්පූර්ණ පෑම පරයන්කේ හෝ සක්මන තුළ රැඳී සිටිය යුතුද? කාරණික පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය දැල වශයෙන් නම් ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ඒ මොකද මම ඔය ගුරුමිට ගියාම මම දකිනවා අවුරුදු 8 ඉඳලා 18 දක්වා ළමයි තාම පොඩි වයස ඇවිල්ලා ඒක මාස දෙකක් විතර පැවිදිව බණ භාවනා කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මොනවත් නැතුව මොනවත් දැන්නේ නැති කට්ටිය. ඉතින් ඒක නිසා මේක අපි හිත ඒ තරම් හිත නන්නතරයි, කය නන්නතරයි ඒක තරම් තියන්න බෑ. ඒක සාධාරණයි. ඒත් උත්සාහ කරන්න. නමුත් සරල ප්‍රශ්නයක් මම අහනවා. එක දිගට සක්මන පැයක් කරන්න බැරි කාරණා මොකද කියලා? ඉඳගෙන ඉන්න බැරි එක නම් අපිට කීත හැකි නෙමෙයි. අංගේ අමාරුකම කියලා. ඒක දිගට පැයක් සක්මන් කරගෙන ඉන්න බැරි කාරණාව සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් අපිට ඒක සාකච්ඡා කරන්න වටිනවා. මොකද අපිට එහෙම අවස්ථාවල අනන්තවත් ජීවිතයේ ඉඳලා වැඩවලදී සිද්ධ වෙනවා. එදිකට ඇවිදින්න වෙනවා නැත්නම් හිටගෙන ඉන්න වෙනවා. ඒත් ඒක උඩ කොහොමද කරන්නේ? මේක ඊට වඩා ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. ඒක ගොඩක් අභියෝගයක්. ඉතින් ඒකට උත්තරේ දෙනවනම් ඒකේ අනුසාරයෙන් පුළුවන් පරියන්කයට උත්තර දෙන්න. එහෙම නැත්නම් ඒකට ඒ කියන්නේ මේ දැනට Tamanට කොච්චරද සක්මන් කරන්න පුළුවන්නේ ඇයි පැයක් කරගෙන ඉන්න බැරි කාරණාව කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න කටුටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒකට ඒකෙන් උත්තර තියෙනවා පැහැදිලිවම එක සැරේම නෙවෙයි. නමුත් ජීවනක් ලබන්න පුළුවන් පරියන්කේ සම්බන්ධව ඒ ටික ඉදිරිපත් කරුවොත් මට විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ අනුසාරයෙන් කොහොමද අපි මේ සක්මන් භාවනාව පරියන්ක භාවනාවේ ජීවනට පාවිච්චි කරන්න කියලා. ඒ නිසා මේ ප්‍රශ්න කරු ඇත්තටම උනන්දුන කරුණාකර තමන්ගේ සක්මන් අත්දැකීම ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. උනන්දු නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගම් ස්වාමීන් වහන්සේ සක්මනේදී සිටින විටත් සිත ගොඩක් එළියට යනවා. ඒ එක්කම සායට එන මන්දෝත්සාහය සහ කලකිරීමක් නිසා වෙන්න පුළුවන් සායලට ඒ අලස බවත් එක්ක හිතෙනවා මේ ඒ මොනොත් සායට අර දැනෙන ශරීරය දැනෙන වේදනාවල සමයිට ඒක පාලනය කරගන්න අපස්ථාවක් වගේ තමයි දැනෙන්නේ. ඒක නිසා සමහරලාට හිතෙනවා එහෙම වුණොත් දැන් සක්මන නවත්තලා පරයන්කයට ගිහිල්ලා බලන්න ඕන කියන්නේ අපිට සක්මන දිගට කරගන්න බැරි චෝදනා ගත්තොත් පේන්න තියෙන්නේ හිත පිට යන එක, මන්ද උත්සාහය වෙන එක, ඒ නැත්නම් විකල්පයක් වශයෙන් තියෙන පරියන්කයට යන එක. ඉතින් හිත පිට ගියත් සක්මන්ට ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද කාටවත් එහෙම මුළු පැයක සක්මනක් කරන්න බෑ හිත පිට යන්නේ නැතුව කියලා. ඉතින් කවදාරි හිත පිට නොවන ප්‍රශ්නේ මතුව ඉදිරිපත් කරගන්න ඕනේ නම් තියෙන්නේ අපි සක්මනට යන්නේ තැනකට යන්නත් නෙවෙයි මනස තැනකට එල්ල කරලා නෙවෙයි නිකන් සාමාන්‍ය හැරමට ඇවිදින එකයි තියෙන්නේ. ඒ ඇවිදින යන ගමොත් පරියන්කේ හිත පිට යනවට වැඩිය සක්මනේ අවස්ථාව තියෙනවා හිත පිට යද්දිත් මම දැන් සක්මන් කරනවා කියලා සක්‍රීය වැඩ පිළිවෙලට හිත යොදා ගන්න. පරියන්කේ ඉන්නකොට හිත පිට ගියොත් ඒක ගම් වතුරකට ගහකින් ගියා වගේ යනවා. ඒ නිසා පරියන්කයට වැඩිය සක්මනේ හිත පිට ගියත් සක්මන කරෙන්න පුළුවන්. ඒ නිසා හිත පිට ගියාට කමක් නැහැ. ඒක ගියාවයි ඉවරච ගාම මම ආයෙ සක්මන්ට එනවා. අන්තික අලසකම ගැන කතා කරනකොට සර්වඥාන්වංශ විස්තර කරන්නේ අලස කෙනාට සක්මනමයි කල යුත්තේ කියලා. විවේකයේ මේ නිදිමත ගතිය කුසීත ගතියට උත්තරේ වශයෙන් අලසකමට කුසීතකමට උත්තරේ දීලා තියෙන කොසජ්ජයට සක්මන. ඒ වගේම සක්මන් කරගෙනකොට පරියංගට යන්න හදනවා. පරියංගට ගියාම සක්මන් කරන්න හදනවා. එතින් මේකෙන් තේරෙන්න ඕනේ අපේ හිත අපිව නටවන්න හදනවා කියන්නේ. එනිසා කියන තියෙන්නේ මම givisagena තියෙනවා පැයක සක්මන් කරන්න. ඒ නිසා මම ඊටු ටිකක් මෙහෙම සක්මන් කරලම ගියොත් පරියන්ක මේට වැඩිය සැපයලවනවා. පරියන්ක මීට වැඩිය හිත සක්‍රිය කරලා දෙනවා. පරියන්ක ඉඳ තියෙන ඊට වැඩි. ඒ නිසා සක්මන් භාවනාව තමයි උගාවක් වෙලාවට ලෙඩෙකුට, ලෙඩ වෙලා සුව වෙන කෙනෙකුට, වයසට ගිය කෙනෙකුට, පොඩි බබෙකුට, අය භාවනා කරන තරම් වයසක නැති කෙනෙකුට වගේ කුසීතකම් තියෙන අයට කරන්න තියෙන සක්මනමයි. සක්මන් කරලා මං කියන්නේ පැය ඒකාන්තෙම කළ යුතුයි කියලා. ආනේ විදිහට කරනකොට තමයි අපි මේ හිත කය වචන කීකරු කරනවා වගේ යම් කීකරු කිරීමක් කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා වාඩි වුණොත් හිතෙන වෙලාවට නෙවෙයි පැයම කරලා වාඩි වුණොත් වාඩි වුණාට පස්සේ වෙනකට වැඩි ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට කාලසටහන කළ යුතුයි කියන අදිෂ්ඨාන හිතට අරගෙන අඩු ගානේ පැය සක්මන ටික කරන්න. කළ පරියන්කට ගිහිල්ලත් පරියංකයේදී වේදනාවයි හිත පිටියයි පරියංකයේ සුළුසුළු වෙනස්කම් කරනවා මිසක නැගිටලා පරිසක්මට නොයන්න තරමට කීකරු කර ගන්නවා. ඒකට අනුකම්පා කරනවා පොඩ්ඩක් මේ කය හරිගසගෙන ජීවත් වෙනවා. මේ විදිහට හරිගසගත්තට පස්සේ තමයි මේ ගුණාත්මක වශයෙන් ප්‍රමාණාත්මක වශයෙන් හදාගත්ත එක තමයි පස්සේ ගුණාත්මක වශයෙන් උසස් සත්‍යයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක මේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය, කය වචන දෙක හික්මවීමේ සීලයේ තව තියුණු වීමක්, සියුම් වීමක්, ප්‍රණීත වීමක් වෙනවා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න දැන් සමහර භාවනා ගෝයන්කා භාවනා ක්‍රමෙම පැය එකමාරම ඉන්න ඕනේ. Tamange මේ පොළවේ ගෑවිලා තියෙන එක සෙන්ටිමීටරයක්වත් හෙල්ලෙන්න බෑ. උඩ හෙල්ලෙන එක වෙන්න පුළුවන් තමයි දැන නොදැන නමුත් එහෙම තිබ්බ ගමන් ඉන්න ඕනේ. ඒ වගේ දිගට දෙනකොට ඒ තුලින් ඇති වෙන ශික්ෂණය හරහා හොඳ සද්ධාාවක් තියෙන කෙනාට තීරුම් ගන්නවා අපි මේ දවස පුරා නටන්නේ එක තැනක ඉන්න බැරිකම. එක තැනක ඉන්න බැරිකම සුද්ධ කෙලෙස්. ආනන්ද සප්පයි සූත්‍රයේ බුදුන්සේ සඳහන් කර තිනවා කය හෙල්ලුණා නම් හිත හෙල්ලුණා නම් වචන හෙල්ලුණා නම් කෙලස්. ඊට බලන්න අපි ඉඳලා භාවනා නොකරන දවස්වල මේ නටන නැටිල්ලෙන් අපි මේ උඩරට නටුන නටනවා පාතරට නටනවා බ්‍රේක් dance දානවා වට්ටක නටුන නටනවා මේ සේරම කෙලස්නේ. අපි මේවට තෑගිත් දෙනවා. මේ හොඳට නටුවයි කියලා. බුදුහාමතුරු හිටියනම් නටන එක නෙමෙයි තෑගි දීපේකටයි මොනවාරි දෙන්නේ මං හිතන්නේ. ඒ තරම්ම කෙලෙස්. ඒ තරම් වැගෙනවා. ඉතින් අපිට පවු නොකර ඉන්නවා කියන එක සබපාපස අකරණම් කියන එක දඹදිව යන්නේකවත් අනම්මන නෙවෙයි. එක තැනක පැයක් හිටපන්කෝ. අපිට ඕනේ සෙල්ලම් කරතයි කරාටි ගහතයි, ජූඩෝ ගහතයි, කුඩ පිනුම්, බඩ පිනුම් ඔක්කොම ගහතයි. ඒක තැනක පොඩ්ඩක් ඉඳ කියපු ගමන් අන්න මිනිහාගේ වග තීරෙනවා. බුදුරජාණන් ශ්‍රී කියන්නේ උඹේක සාස්ෘණ වහන්සේට එක තැනක කොච්චරලා ඉන්න පුළුවන්. දවස් 7ක් පිස්සු. දවස් 6ක් වරුවක්. පැය 6ක්, පැය 3ක්, පැයක් ඊට පස්සේ බුදුහාම කියන සර්වචනාංශ කැමැති නම් පැයක් ඉන්න නැත්නම් පැය තුනක් ඉන්නවා පැය හයක් ඉන්නවා වරුවක් ඉන්නවා දවසක් ඉන්නවා හතක් ඉන්න පුළුවන් හෙල්ලෙන්නේ නැතුව. යාට සර්වඥ කියන්නේ අපිට වෙනවා කොච්චර නලියනවාද. නලියන හැම එකක්ම කෙලෙස්. දඟලනවා කියනම කෙලෙස්. ඒ නිසා එක තැනක පැයක් වාඩිලා ඉන දවස සංසාර ඉතිහාසයේ කැපී පෙනෙන දවසක්. මොනවත් පිං ඕනේ වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ පැයේ පව් සිද්ධ වෙන්නේ නැහැ. එච්චරයි. අනික් කරන කොච්චර ජාති සෙල්ලම් කරත් නලියන හැම වෙලාවකම එන සාමාන්‍ය ලෝකේ කියනවා මේ මේ වාතේ කිලෝරක් නැති භූතය ජීවත් වෙනවා. අපි මේ අතක් වනවන පළාවට කිල කෝටි ගණක් මැරිලා වැටෙනවා. ඉතින් උන් කොච්චර කුණු හරිමේ වයි නැද්ද? උන්ට මේ නිකන් හින්න බැලුවට කකුල හොල්ලොල්ලා ඉන්නවා අත හොල්ලොල්ලා ඉන්නවා. ඉන්න මේ අපිට ඉන්න නැහැ. ඉතින් මේව කරබනේ ඉන්නකොට උන් කොච්චර වඳිනවද අනේ මේ මිනිහ අඩු ගහනේ පහු පිංක පැත්තක තියෙද්දි පහු නොකර ඉන්න එක පොඩි දෙයක්ද බුදුහාමරටත් පිං සිත් වෙන්න ඕනේ මේ මනුස්සෙන්න බෑ උගන්නනවාට කියලා එල්ලන්නේ අපි ඔය පොඩි උන්ට බණ කියනකොට ඔය පන්ති ළමයින්ට උගන්වනකොට අපි බයිලා කතා කරනවා. කතා කරනකොට අපේ කටේ තියෙන හරිවන්දම් පුරාපල්ලෙන් බහින්නේ ඒක දැනගට පොඩ්ඩ වඩලා හිටපන්කෝ කිව්වම ඉවරයි. අපි මේක හදමු අපි කියනකොට ඔක 100 100ක් හරිනේ. මේක හදන්න ඕනේ. ඒ නිසා අපි හිර කරන්න ඕනේ. ඔබ සක්මන් කරන බෑ සක්මන් කරපන්. පරියන්කලා කරලා බලපන්. ඒක liverලා ප්‍රකාශයක් කරපන්. ඔබ කොඳුයට පෙළ නැති සතෙක්. ඇල් ගැඩවිල්ලෙක්. මොන්නම ආත්මයක්වත් නැහැ. ඉතින් අනුන්ට බයිලා කතා කරන්නේ මොනවා? අනුන්ට බණ කියන්නේ මොකද? අනුන් හදන්න යන්නේ කොහේ? අනේ විදිහට තමයි තමන් නිග්‍රහ කරගන්න එක කියන්නේ නිග්‍රහ නිග්‍රහතබ්බං. පග්ගහතබ්බං කියලා උනන්දු කරන නිග්‍රහතබ්බං කියලා කියන්නේ උඹට එක තැනක ඉන්න බැරි කමෙන්ම පේනවා. සංසාරයක් කරන ජීවිතයක දවසක උච්චර පව් කරනවා. නලියන නලියවිල නිසා එක තැනක වැයක් කතා නොකර හිටියොත් උට නොබෙල් ප්‍රයිස්ම 10ක් විතර දෙන්න වටිනවා. බෙල් එක තියෙන එක දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. බෙල් එක නැති එක හොඳයි නොබෙල් වෙන එක සද්ද අඩුයිනේ. නිසා නොබෙල්මයි දෙන්න වටේ. උත්සාහ කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට වම දකුණ ලෙස ආරම්භ කර පසුව පාදයේ මුල මැද අග පොළව හා ස්පර්ශයේ මුල සිහිය පවත්වමි. විනාඩි 20ක් පමණ සක්මන් කරන විට ද හොඳින් එකඟ වන නමුත් ඒ සමගම දැඩි නිදිමතක් එයි. සමහර විට සම්බරතාවද නැති වේ. නිදිමත දැඩි වූ විට සක්මන නවතා ඇස් පියාගෙන සිටගෙන සිටන විට එය නැති වී යයි. එවිට නැවතත් සක්මන් කරමි. පරයන්කේදී හුස්ම දෙස බලා සිටන විට හොඳින් සිත එකඟ වේ. නමුත් හුස්ම සියුම් වෙනවත් සමගම පෙර පරිදිම නිදිමත පැමිණේ. එය නිදිමතකට වඩා සිදුවේ කුමක්ද නොදන්නවා වැනි දෙයකි. විනාඩි කිහිපයක් එලෙස පැවති යලි භාවනා කළ යුතුයයි මතක් වේ. නැවතත් හුස්මට අවධානය යොමු කරයි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාදයක් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේක පිළිබඳව ඉස්සලා මම දක්වන වශයෙන් මෙනෙහි කරන ඊට පස්සේ මුලමදාග වශයෙන් මෙනෙහි කරන නැත්නම් මෙහෙවනවා කියලා කිව්වට මම දක්වන වශයෙන් භාවනා කරන මොනවද පේන්නේ කියන එක රචනේ නැහැ. ත්‍ය අවශ්‍යම දෙ නැහැ. ඊට පස්සේ වම මුලැමැදාග වශයෙන් බලනවා කියලා කිව්වනට පේන දේ කියලා නෑ. ඒ කියන්නේ මේක නිකාර ගිරවෙක් වගේ කිව්වට ඒ ධර්ම රසය උකහා ගන්න ගතිය එහෙම නැත්නම් මේ රස විඳින ගතිය නැත්නම් සමාදම් වෙන ගතිය නෑ. ඒක නිසා මේකට මූලික උපදේශ වශයෙන් කියන්න තියෙන්නේ වම දකුණ කියලා මෙනෙහි කිරීම කරන්න. ඒක නිදිමතට ටිකක් විරුද්ධ වෙන එකක්. මෙනෙහි කරන හැම එකෙම බලන්න වම මෙනෙහි කරනකොට දකුණ මෙනෙහි කරනකොට වෙනස මොකක්ද කියලා. ඒ වෙනස හඳුර ගන්න නැතුව කොච්චර භාවනා කරත් ඒක උගුරට හොරා බෙහෙත් වුණා වගේ වැඩක්. තමන් භාවනා කරනවා නම් හිත මෙහෙවන අරමුණ මෙනෙහි කරා නම් ඒක මෙනෙහි කරන දැකපොදී අත්දැකපොදී අපිට කීත හැකි අරමුණ මතුවෙනවා අරමුණ මෙනෙහි කිරීමෙන් අපි භාවනාවට නංවනවා භාවනාව නැංගුවට පස්සේ දැනෙන දේ වැටහෙන දේ අවුල ගන්නෙත් නැත්නම් ලියන්නෙත් නැත්නම් ඒක නිකන් මේ ඉල්ලමක් කොට දානවා මැණික් තෝරන්න දන්නේ නැහැ. ඉතින් ඉල්ලම කොට දාලා ඔක්කොම විසිකොල දාන එකයි. මැණික් තියනවාද කියලා දන්නේ නැහැ හේතුවට මැණික් දන්නේ නැහැ. නැවතර කොච්චර මඩ අයින් කරනවද මැණිකක් අහුලගන්න. ඒ වගේ වම තියනකොට මොනවද අහුලගත්තේ කියන එක නැහැ. මුලමෙදාක බලන කොටත් නැහැ. ඉතින් ඒ නිසා කරුණා කරලා මෙනෙහි කිරීම ටිකක් හට බලන්න. ඒකට වෙලා මෙනෙහි කරනකොට ලැබෙන තොරතුරු වලට හිත මෙහෙවල කිඳා බහැලා හිත ඒකට සංවේදී කර ගැනීමෙන් මේ ප්‍රශ්නේ සමහර විටක දුඩු වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් තව වෙන පැත්තකින් මේ ප්‍රශ්නට උත්තර දෙන්නත් කීත හැකි. අපි රාගය දනවන ඕන දෙයක ගත කෙරුවොත් නිදිමත එන්නේ නැහැ. අපිට නිදිමත නැති කරන්න ඕන රාග දනවන අරමුණක් පෙන්වන්න පෙන්නපු ගමන් ලුණු මිරිස් ගෑවුනා වගේ. ලුණු දෙහි ටිකක් ගෑවුනා වගේ රාගේ රාගත් එක්කම තමයි අපි මේ දවස පුරාම නැගිටලා ඉන්නේ රාගේ නැත්තම් ද්වේෂේ. මේ භාවනා කරනකොට මේ රාග ද්වේෂක දෙක නැති වෙනකොට ඉබේම හිත නිින්දට වැටෙනවා. ඒ තරම්ම අපි කෙලෙස් වලට කැමතියි. කෙලෙස් නැති වෙනකොට ඉබේම ඉරියව පවත්වාගෙන යන්න බැරි වෙනවා. එහාට මෙහාට වැවෙනවා පාලනය කරගන්න බැරි වෙනවා නිදිමත වගේ එනවා එතකොට අපි කරන්නේ ආයෙ කොහමරි රාගේ දාන එකයි මේකට ද්වේෂේ දාන එකයි එතකොට නැගිටිනවා උත්සාහ කරන බලන්න එහෙම රාග ද්වේෂ නොදී නිදිමත එන්න ඇරලා මේ නිදිමතට අවදි වෙන්න බැරිද කියලා රාග ద్వේෂ නැතුව. ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට කියනවා නික්ලේශී අවදි වීමක් කියලා. කෙලස් දෙන්නේ නැතුව හිත හිරිවට්ටලා ඒකට අවදි වෙනවා. ඒ දෙක තමයි මෙනෙහි කිරීම සහ ඒ අරමුණේ පේන දේ, දකින්න දේ වාර්තාගත කිරීමේ අපි මේ කමඨාන් සුද්ධ කිරීම නැත්තම් මේ සාකච්ඡා කරන්නේ මේ ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේදී සැකිල්ල තියෙනවා මෙනේ කර ආකාරය සහ මෙනේ කරනට වැටහුණ දේ නැතිවීම නිසා අර විදිහට හිතට නොදැනි කෙලස් නැතිකමේ තියෙන කියන්නේ රාග ద్వේෂ නැතිකම නිසා මෝහේ පැමිණීම සිද්ධ වෙලා තියෙනවා රාග ద్వේෂ නැති කරාට පස්සේ මෝහයට එතන අරක් ගන්න දෙන්නේ නැති වෙන්න නම් දැනගන්න ඕනේ මේ දෙන්න නැති වුණොත් මෙයා එනවා මෙතේ ආනෙකට අවදිභාවයෙන් යන්න. එතකොට අපි ජීවිතේ නොදැක්ක පැත්තක් අරමුණති ජනේලයක් අරගත්තා වගේ වෙනවා. ඒකට හුඟක් හොද සක්පන තමයි. පරියන්කේදී මේකෙදී අපි හුඟක් මේ අසරණයි. පරියන්කේදී ගොඩ ගන්න බෑ. සක්මනේදී තමයි අපිට මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. මේක හොඳ ලක්ෂණ වගේකුත් තියෙනවා. ඒක නිසා නිසා මෙනෙහි කිරීම සහ මෙනෙහි කරන අරමුණ ධර්ම රසය උකහා ගැනීම, ස්වභාව ලක්ෂණ උකහා ගැනීම, සටහන් සාකාර උකහා ගැනීම සහ ඒක වார்த்தාවට ඇතුල් කිරීමට කේතුපත් කෙරුවොත් මේට වැඩිය සාර්ථක වෙයි කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමහර දිනවලදී ඊටම හොඳින් සමාධිගත වුවත් අවශ්‍යතාවය වැඩි වූ විට සමාධිය නොලැබී යයි. මේට පිළිමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඒවන් සර්ණයි. අපේ ගනුදෙනුවේ සමාධි කතාවක් නැහැ. මේ සත්‍ය ගැන උත්සාහ කරන්නවත් බැරුව මේ දඟලනවා මේ සමාධි ගැන කතා කරනවා. මම ජීමා කරත්තකාරයා මේකයි මගේ පෙර භාගයේ පැයට හැතපොමයි වේගයේ ඔයලා හඳට යන්න හදනවා කියලා කතාව තියෙනවා. සමාධිය වැත්තක දාලා සතිය තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට අරක හරියයි. ඒක නිසා ඒක මගාරවල ඈත තියෙන සමාධිය අල්ලන්න හදනවා කියලා කියන්නේ සතියට කරන නිග්ගරුවක්. සතිය ඉක්මෝ යෑමක්. ඉතින් එතකොට මම වගේ මනසෙක් ඒකට උත්තර දෙන්න යන්න නරකයි. බයිනරි ලොන්ඩේ නිවන් බඳින්න යන නරකයි. සතිය ගැන අපි නැවත නැවත මතක් කරන්නේ. ඒක පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉතාලම සාදරයෙන් ඉල්ලා ඉන්නවා. අපි සමාධි ප්‍රශ්න පැත්තක තියලා සතිය පිහිටීමේ ප්‍රශ්න ටික විසඳ ගමු. ඉත ලැබුණත් බලමු සමාධිය ගැන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී හුස්ම ඉහළට සහ පහළට යන බව දැනේ. සිසිලස සහ උණුසුමද දැනේ. නමුත් සාමාන්‍ය විදියට හුස්ම ගැනීමේදී හුස්ම රැල්ල නාසයේ කෙළවර වදින බව නොදැනේ. එසේම නිවේ නාසයේ පිහිටීම අනුවදයි නොදනිමි. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. හැපෙන දැන නොදැනුණාට හුස්ම ගන්න ගන්න වාරයක් පාසා මේ සීතල උණුසුමේ දෙකේ වෙනස එහෙම නැත්නම් වෙනත් ලකුණු දැනෙනවනේ අරක දැනිය යුතුයමයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක අතිරේක ලාභයක්. ඒක නිසා බලන්න උස්ම ගන්නකොට මට මේක සීතල දැනෙනවා පිට වෙනකොට උණුසුම දැනෙනවා කියන දෙක තියෙනවනම් සතියකට දිගටම තියෙනවා. හැපෙන තැන වැටහෙනවනම් හොඳයි නැතුණයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක මේ ශරීරේ පිහිටීම නිසාත් වෙන්න පුළුවන්. ඒක නැතුණයි කියලා එච්චර ලොකු පාඩුවක් නැහැ. මේ දැනෙන දේත් එක්ක ඉදිරියට යනකොට සමාහට අර නොදැන්න දේ දැනෙන්නත් ඉඩ තියෙනවා හිත ප්‍රණීත වෙනකොට. ඒ නිසා මේ තියෙන தત્ත්වය ඇති සතුට වෙන්න දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. අපිට ප්‍රශ්නේ තමයි. කොපි විනාඩි 50ක් විතර අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා සෑහෙන ප්‍රමාණයක් අද දීවිලා තිබුණා. ඉතින් මම අහනවා දැනගන්න කැමතියි තවත් විනාඩි 10ක් තුළ කාට හරි මේ අපි කාලසබෝ ප්‍රශ්න පිළිබඳව කට උතර සැපීමක් හෝ වෙන අවස්ථානුකූලව නැගිට ප්‍රශ්න තියෙනවා කරුණාකර සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මේ විනාඩි 10ත් අල්ලලා සක්මන් භාවනා සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙමු. එතකොට අපි තුන දක්වා ඔරලොස් පැය තුන්වෙනි පැය දක්වා සක්මන් භාවනා කරලා තුනට අපි නැවත මෙතන රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්කම අපි පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සීල දිනාටම සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.